හොඳයි ස්වාමී. ඊගාට මට මේක ප්‍රශ්නයක් ස්වාමීන් ප්‍රශ්නයක් නෙමේ. දැන් සිත කියන්නේ අවබෝධ කර ප්‍රඥාව කියන්නේ මොකද්ද? මහ වේදල සූත්‍රයේ දැන් කියනවනේ අර කොට්ටිත ස්වාමින් වහන්සේ ඇහුවාම මේ සිතයි ප්‍රඥාවයි එකටද තියෙන්නේ කියන මේකෙදි දැන් ඒකෙදි පැහැදිලි වෙන්නේ මං හරිනම් හරි වැරදි නම් වැරදි කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සිත ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මේ දෙක එකට තියෙන්නේ කියන තැන ඔව් ඒකත් ඊට පස්සේ මනසා සංවුතා දැන් මනස සංවර කරගත යුතුයි ඔය අත්ත වර්ගයේ ගොඩක් තියෙනවානේ ඊට පස්සේ චිත්තං සුඛාවහං ඒ කියන්නේ මේක සංවර කරගන්නත් ඕනේ හැබැයි සිත කියන්නේ ඒක විඥාණය ඒක ඇති වෙන එකක් නිසා ඒක අවබෝධ කරගත යුතුයි ප්‍රඥාව. හැබැයි සංවර කරගත යුතුයි. පොඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ කරුණට එතකොට දැන් අවබෝධ කරගත යුතුයි කියලා කියන්නේ දැන් ඔබතුමිය කිව්වනේ දැන් ඉස්සල්ලා කාරණේදී මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන බව කල්පනා කරලා අර එලීම් ගැටින් වලින් සිත නිදහස් කරගන්න උත්සාහ කරනවා. දැන් ඒ අපි වෑයම් කරන්න යන අවබෝධය සඳහා තමයි වෑයම් ඊට පස්සේ හේතුඵල වශයෙන් අපි මේක තේරුම් අරගෙන මේ හේතුවෙන් තමයි මේක ඇති වෙන්නේ කියලා ඊට පස්සේ හේතු දුරු කරන්නට අපි වෑයම් කරනවා. ඒක තමයි සංවර කරනවා. එතකොට තමයි අර தත්ත්වය නැවත ගොඩ නැගෙන්නේ නැති වෙන්න හෝ ඒ தත්ත්වය අවම වෙන්න කාරණයක් වෙන්නේ. එහෙම නැතුව දැන් අපි දැන් මාර්ග ඥානයේදී අපිට මේවා වෙන වෙනම කරන්න ඕනේ මාර්ග ඥානයේදී අවබෝධය කියන තැන සංවරයයි වීරයයි ඒ ඔක්කොම ටික එකට තියෙනවා. මොකද ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එකට යෙදෙන අවස්ථාවක් තමයි මාර්ගසිත. ඒ නිසා මාර්ගසිතේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඊතුරු අංග ටික ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. 아무තෙන් සංවර කරන්න දෙයක් නැහැ. හැබැයි අපි කාම ලෝකයේ තුල එහෙම නැත්නම් ප්‍රත්‍යජන ස්වභාවයේ ඒ ආර ඒ මාර්ගසිතට අමතරව අනිත් අවස්ථාවලදී මේවා පුහුණු කරනකොට අපිට අවබෝධය වෙනව පුහුණු කරන්න වෙනවා සංවරය වෙනව පුහුණු කරන්න වෙනවා විරතිය වෙනව පුහුණු කරන්න වෙනවා වීරය වෙනව පුහුණු කරන්න වෙනවා අදිෂ්ඨානය වෙනම සතිය වෙනම මේවා වෙන වෙනම පුරුදු කරන්න නමුත් එහෙම පුහුණු කරගෙන පුහුණු කරගෙන ගිහිල්ලා මේක ඊටාම ඉහළ මට්ටමට ආවට පස් තමයි යම් අවස්ථාවක එකම සිතේ මේ ධර්ම ටික එකම එකටම එදේ. එතකොට ඒ කියන අවබෝධය. එතකොට නිවන් දකින්නවා. එතන ප්‍රඥාව. ප්‍රඥාව ඇති වෙනකොටම අර සංවරයයි ප්‍රහාණයයි ඔක්කොම ටික ඒක ඇතුලේ සිද්ධ වෙනවා මාර්ගසිතේ. හැබැයි අවශේෂ සිත්වලදී එහෙම එක සිතකින් ඔක්කොම වෙන්නේ නැහැ වෙන වෙනම පුරුදු කරන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට ප්‍රාර්ථනා